සද්ධර්ම දේශනා පවත්වන්නට වැඩම කොට වදාළ රාජකීය පඬිත පූජ්‍යපාද උණාවටුනේ වංශානන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවනා සාවන ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කින්වත්නි මේ හැමදෙනාම මේ අවස්ථාවේදී සූදානම් වන්නේ සාන්තිනායක අමාමයනී බුදුරජාණන් වහන්සේ මුළු ලෝක සත්‍යාතම මහා කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව දේශනා කරන්නට යෙදුණු ධර්මස්කන්ධයෙන් විඳක් ශ්‍රවණය කිරීම සඳහායි. බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යාගේම ජීවිතයන් සාර්ථකත්වයට පත් කර ගැනීම සඳහා අවශ්‍ය කරන සියලුම දේශනාවන් උන්වහන්සේ විසින් දේශනා කරන්න යෙදුණා. මේ අවස්ථාවේදී මේ හැම දිනාම ධර්මාශ්‍රවණය කරන්න. ධර්මාශ්‍රවණය කිරීම එක පැත්තකින් භාවනාවක් හැටියට සඳහන් කරන්නට පුළුවන්. ඒ තමයි පින්වත්නි තමන්ගේ හිත, තමන්ගේ කය, තමන්ගේ වචන කියන මේ තිදොර සංවර කරගෙන එකම අරමුණක් ඔස්සේ හිත සබාගෙන එකම ඉරියව්වකින් ඉන්නවා කියලා කියන්නේ භාවනාව. ඒ භාවනාව මේ අවස්ථාවේදී මේ ඇත්ත සිද්ධ කරගන්න. ඒ වගේම මේ සිද්ධ කරන්නේ සියලුම දානයන්ට වඩා උතුම්ම දානය. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවානේ සබ්බ දානං ධම්ම දානං ජිනාති සියලුම දානයන්ට වඩා ධර්ම දානය තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. මේ सिद्ध කරන්නේ ධර්ම දානය. ධර්ම ශ්‍රවණය කිරීම, ධර්මයේ විශාල පිළිසෙද්දට අහන්න සැලැස්වීම ධර්ම දානය. ඒ වගේම පින්වත්නි තවත් ආනිසංසයක් ලැබෙනවා සුතමය ආනිසංසය. සුත කියලා කියන්නේ ඇසීම, ඒ සුත ආනිසංසය Tamanට ලබා ගන්නට පුළුවන්කමක් තියෙනවා දස පුණ්‍යක් ක්‍රියාවලින් එකක් තමයි සුත කියන පින්කම. ඒ පින්කමේ නිරත වෙන්න පුළුවන්. ඒ වගේම පින්වත්නි තමන්ගේ මෙලොව ජීවිතය සාර්ථකත්වයට පත් කර ගැනීමට අවශ්‍ය කරන ධර්ම උපදේශ තමන්ට ශ්‍රවණය කරන්නට ලැබෙන. ඒ මෙලොවදී ලැබෙන ආනිසංස එනිසා මේ අවස්ථාවේදී ඒ විදිහේ වටිනා පින්කමක් සිද්ධ කරා. ශාන්ත ගුණසේකර මැතිතුමා පත්මිනී වේලාත්තේ මැතිණිය දරුවන් හැම දෙනා මේ කරාති වෙලා මේ අවස්ථාවේදී උතුම් පින්කම සිද්ධ කරන්නට සූදානම් වෙන මොහොත. පින්වත්නි අද ධර්ම දේශනාව සඳහා මා මාත්‍රිකා කළේ කුද්දක නිකායට අයත් කුද්දක පාඨවලට ඇතුළත් වන නිදි ඛණ්ඩ කියන සූත්‍රයේ ඇතුළත් වන ගාථා ධර්මයක් තමයි ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කළේ. ඉතින්වත්නි මේ නිදි ඛණ්ඩ කියන සූත්‍රයෙහි ඇතුළත් වෙන්නේ අපි මේ තැම්පත් කරගන්න නිධාන පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කළ දේශනාවක්. මේ නිතිකණ්ඩ සූත්‍රය බුදුහාමුදුරුවෝ පැහැදිලි කළේ කිව්වත්නි සවැත් නුවර බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන කාලේ එක්තරා කෙළඹි පුත්‍රයෙක් සිටියා. මේ කෙළඹි පුත්‍රයාට විශාල ධනයක් තිබුණා. මේ කෙළවේ පුත්‍රයා බොහෝම ශ්‍රද්ධාවන්තයි ත්‍යාගශීලී නිතරම දන් දෙනවා පරිත්‍යාගශීලී කෙනෙක් රටේ රජුරෝ රජතුමාට යම්කිසි මුදලක් අවශ්‍ය වුණොත් එහෙම ඉක්මනින් පණිවිඩයක් යවන්නේ මේ කෙළවි පුත්‍රයා. හදිස්සි අවස්ථාවයක මුදල් ලබා ගැනීම. එතකොට හිතාගන්න පුළුවන් පින්වත්නි මේ ඇත්තන්ට මේ කෙළඹ පුත්‍රයාට මොනතරම් ධනස්කන්ධයක් තියෙනවද කියලා. ඉතින් එක දවසක් මේ කෙළඹ පුත්‍රයා බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට දානය පූජා කරමින් ඉන්න අවස්ථාවක රජතුමා හදිසි පණිවිඩයක් එවනවා මේ කෙළඹ පුත්‍රයාට රජතුමාට හදිස්සි මුදල් අවශ්‍යතාවයක් තියෙනවා ඉක්මනට රාජමාලිගාවට එන්න කියලා. ඒ වෙලාවේ මේ පණිවිඩය හම්බුණා. හම්බ වෙනකොට මෙයා බුදුරජාණන් වහන්සේට දම් බෙදනවා පින්කම් යෙදিলা ඉන්න අවස්ථාව. ඉතින් මේ කෙළවි පුත්‍රයා මේ රාජ සේවකයාට කියනවා මම මේ දැන් නිධානයක් තැම්පත් කරගනිමින් ඉන්නේ. එනිසා රජතුමාට කියන්න මම මේ නිධානය තැම්පත් කරලා ඉවර වෙලා එන්නම් කියලා පණිවිඩය කියන්නේ. මේක බුදුරජාණන් වහන්සේට ඇහෙනවා. බුදුරජාණන් වහන්සේ දන් වළඳ ලවසානේදී ඉන්වත්නි මේ නිදිඛණ්ඩ සූත්‍රයෙන් ධර්ම දේශනා කරනවා භුක්තානුමෝදනා දේශනාව. එහි තියෙන්නේ නිධාන පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන කාරණා. අපි දන්නවා පින්වත්නි ඔය ඇත්තෝ අපි ජීවත් වෙනකොට නොයෙකුත් නිධාන අපි තැම්පත් කරගන්න, එකතු කරගන්න. මිල මුදල් හම්බ කරනවා. ඒ වගේම ගේ දොර වතු පිටි ගන්නවා. ගෙවල් දොරවල් හදනවා. රන්දේදී ආදී කොට ඇති මේ දේවල් අපි එකතු කරගන්නවා. මේ ධනය අපි තැම්පත් කරගන්න. එතකොට පින්වත්නි මේ ධනය කවුරුත් ඒක රාශී කරගන්න දෙයක් මේ ධනය අපි ජීවත් වෙලා ඉන්නකම් අපි පරිහරණය කරනවා. හම්බ කරගන්න හැමදේම දුවා දරුවෝ පවා. ඊට පස්සේ අපිට එතනින් එහාට මේ ධනය ගෙනියන්න බෑ. ඒ වගේම පින්වත්නි දැන් මේ කෙනමි පුත්‍රයා බුදුරජාණන් වහන්සේට එවෙලෙ පැහැදිලි කළා මම මේ නිධානයක් තැම්පත් කරගනිමින් ඉන්නේ කියලා. ඔයත් අහලා තිනවා අපේ ධර්ම පොතපතේ බුදුරජාණන් වහන්සේගේ කාලේ සිටවරු ගැන. සිටවරු ධනය තැම්පත් කරනවා කිව්වත් කෝටි ගණන් ධනය තියෙනවා සිටවරුන්ට ඒගොල්ලෝ මොකද කරන්නේ මේ මහා පොළවේ වලක්හාරලා ආරක්ෂිතව පොළවේ තැම්පත් කරනවා Tamanට තියෙන රන්, රිදි, මසු, කහවණු මේ දේවල් තැම්පත් කරලා තියෙනවා අවශ්‍යතාවයකට ගැනීම සඳහා. ඒ වගේ සිටුවරු ඉන්නවා. හිටියා. ඒ කාලේ පොළවේ තමයි තැම්පත් කරන්නේ. දැන් මම කලින් මුලින් පැහැදිලි කළ ගාථාවේ තියෙන පින්වත්නි නිදෙන් නිදේති පුරිසෝ මේසු මේ නිධාන තැම්පත් කරනවා අත්තේ කිත්තේ Tamanට අර්ථ සිද්ධියක් ආවට පස්සේ නැවත ගැනීම සඳහා කොහෙද තැම්පත් කරන්නේ මහා පොළොවේ ගැඹුරු ගැඹුරට හාරලා ගැඹුරේ තැම්පත් කරලා තියෙන අවස්ථාවයකට ගැනීම සඳහා මේ විදිහේ උදාහරණ බොහෝමයක් අපේ පොතපතේ සඳහන් වෙනවා. ඉතින් මේ නිධානය පින්වත්නි තැම්පත් කරාට අපි අවශ්‍යතාවයකට ගන්නවා. හැබැයි මැරිලා ගියාට පස්සේ මේ දේවල් වලින් අපිට ප්‍රයෝජනයක් නැහැ. හැබැයි මේ කෙලින පුත්‍රයා කියපු කතාව ඒක නෙවෙයි. මෙයාට ධනෙ තියෙන හොඳට. දන් දෙනවා. පරිත්‍යාගශීලී. බොහොම ශ්‍රද්ධාවන්තයි. හැබැයි මේ වෙලාව මෙයා ධනයක් තැම්පත් කරගනිමින් ඉන්නේ කියලා කිව්වා. මොකද්ද කළේ බුදුහාමුදුරුව ඇතුළු මහා සංඝනත දම් පූජා කරමින් හිටියේ. ඒ වෙලාවේ තමයි බුදුහාමුදුරුව මේ පැහැදිලි කිරීම සිදු කළා. පින්වත්නි අපි හම්බ කරගන්න ධනය බුදුහාමුදුරුව කොටස් හතරක් විදිහට පැහැදිලි කරනවා. පළවෙනි එක තමයි භාවර නිධාන. ස්ථාවර නිධාන කියලා කියන්නේ පින්වත්නි අපේ මම කලින් පැහැදිලි කළ ගෙවල් දොරවල් වතු පිටි ඒ වගේ දේවල් ස්ථාවර නිදාන ස්ථාවරව අපි එකතු කරගන්නවත් හදනවා ඒව කොහෙවත් ගෙනියන්න බෑ එහා මෙහා කරන්න බෑ ස්ථාවර නිදාන අපි මේ නිදාණය තැම්පත් කරගන්න හැබැයි නිදාණය පින්වත්නි අපි ජීවත් වෙලා ඉන්නකම් භුක්ති විඳිනවා දැන් බලන්න බුදුහාමුදුරෝ කාලේ හිටපු සෝදෙය සිටුවරයා. සෝදෙය සිටුවරයාට 80 කෝටියක් පමණ ධනය තිබුණා. මේ සිටුවරයාට හිටියා එකම පුතෙක් සුභ කියලා. මේ සිටුවරයා වත්තේ කොන් හතරක මේ මහා ධනය තැන්පත් කරලා නිදහස් කරලා තිබුණා. හැබැයි පුතාටවත් කිව්වේ නැහැ. මේ සිටුවේලයා ජීවත් වෙලා ඉන්නකම් කිසි කෙනෙකුට සම්බ හතයක්වත් පරිත්‍යාග කළේ නෑ දුන්නේ නෑ උකාටත් මේ ගැන කිව්වෙත් නෑ ධනය තැම්පත් කරලා කියලා හිටියා මේ සිටුවරයා මැරුණා මේ ධනයට ආසාවෙන් හිටියේ ගිහිල්ලා මැරිලා ගිහිල්ලා ඒ නිවසේම බලු පැටියෙක් කියලා උප්පත්තිය ලැබුවා එක දවසක් බුදුරජාණන් වහන්සේ මේ ස්ථානයෙන් යනකොට මේ බලපැතිය බුදුරජාණන් වහන්සේ මුරන්න පටන් ගන්නවා. මොකද මේ සිටුවරයා ඉන්න කාලේ බුදුහාමුදුරුව දැකලා දකින්නවත් කැමති නැහැ. ඒ තරම් මිත්‍යා දෘෂ්ටික කෙනෙක්. ඉතින් බුදුහාමුදුරුව බලනවා මෙයාගේ පෙර ආත්මභාවය. මේ ඉන්නේ මේ gedara මිටු සිටුවරයා. අර ධනේට ආශාවෙන් ඇවිල්ලා දැන් ඉන්නවා gedara. හැබැයි පුතා ටිකක් ශ්‍රද්ධාවන්තයි, බුද්ධිමත් ඊට පස්සේ මේ පුතා හොඳ පැත්තට හරවන්න ඕනි කියලා බුදුහාමුදුරුව කල්පනා කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ නිවසට වැඩම කරලා මේ බලුපැටියට කතා කරන සෝදෙය්‍ය කිය. ඒ වෙලාවේ පුතාට ටිකක් ඒ ගැටලුවක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ ඇයි මේ මේ සතාට තාත්තගේ නම කියලා කතා කරන්නේ. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ විස්තරේ කියනවා. මේ ඉන්නේ ඔබේ තාත්තා. මේ විදිහට උප්පත්තිය ලැබලා ඉන්න කාලේ දන් දුන්නේ නැහැ, අන් අයට ගරු කරේ නැහැ, ඒ වගේම යුතුයකම් ඉෂ්ට කළේ නැහැ. අන් අයට අගෞරව කළා. ඒ නිසා මේ පහත් නීච කුලයක උප්පත්තිය ලැබලා ධනේ තාත්තා. මේක පුතා පිළිගන්නේ නැහැ. ඊට පස්සේ පුතාට කියනවා මේ බලු පැටි අරගෙන නාවල හොඳට ඔළුව අත දාලා කියන්න තාත්තේ තාත්තට අපි ධනය කොහෙද තැන්පත් කරලා තියෙන්නේ කියලා. ඒ වෙලාවේ විදිහට මේ පුතා කරනවා. මේ බලු පැටියා ගිහිල්ලා වත්තේ ස්ථාන හතරක් පහුරු ගාලා පෙන්නනවා. ස්ථාන හතරම හාරලා බලනකොට හතරේ මේ නිධාන් කරපු ධනය තැන්පත් කරලා තියෙනවා. ඒ වෙලාවේ සුබමානවක කල්පනා කරනවා තාත්තා ඉන්න කාලේ මේ දේවල් එකතු කරාට කිසි දෙයක් අරගෙන ගියේ නැහැ. එහෙනම් මමත් මේවා ආරක්ෂා කළා වැඩක් නැහැ. මේවා දුගී මගේ යාචකයන්ට දීලා පින්දහම් කරගත්තොත් තමයි මට ඉතුරු වෙන්නේ කියලා ඒ වෙලාවේ බුදුහාමුදුරුවන්ගෙන් ධර්මය ආලා මේ සෝදේ සිටුවරයා හොඳ යහපත් පුද්ගලයෙක් බවට පත් මේ ධනය පිළිබඳව කිව්වත් අපි ධනය බොහෝ වශයෙන් තැම්පත් කරගෙන හිටියට සමහර විට අපිට භුක්ති විඳින්න බැරි වෙනවා. සෝදේ සිටුවරයා වගේ. ඒ වගේම තවත් සිටුවරෙක් හිටියා අදින්න කුබ්බක කියලා සිටුවරෙක්. මෙයත් වහලා තියෙනවා. එයාගේ ධනයටත් ওই විදිහයි උනේ. එහෙමනම් පින්වත්නි මේ සාවර ධනය අපි එකතු කරගන්න ඕනේ. ගෙවල් දොරවල් හදන්න ඕනේ, යාන වාහන ගන්න ඕනේ, මිල මුදල් ඉතුරු කරලා තියන්න ඕනේ. හැබැයි අපි ඒ දේ පරිහරණය කරන්න ඕනේ. ඊළඟට ඒ දේවල් අපිට සසරට අරන් යන විදිහට එකතු කරගන්න ඕනේ. බලන්න දෙවැනි ධනය ජංගම නිදාන. එහා මෙහා ගෙනියන්න පුළුවන් නිදාන. දැන් Tamanට ඉන්න Tamanගේ මිල මුදල්, Tamanගේ දරුවෝ, Tamanගේ ඇස් අස් ගව ආදී නොයෙකුත් ධනෙ පිරිස තියෙනවා නම් ඒ දේවල් තියෙනවා නම් ඒවා එහා මෙහා ගෙනියන්න පුළුවන්. හැබැයි ඒවත් తాවකාලිකයි. ඒ සම්පතුත් මිල මුදල් දුවදරුවෝ ඥාතීන් මේ తాවකාලිකයි. ඒකට හොඳම උදාහරණය තමයි පින්වත්නි මේ අත් වහලා තියෙන පටාචාරා. පටාචාරාවට අන්තිමට සියලු දේවල් අහිමි වුණා. පටාචාරාව තමන්ගේ දෙමව්පියන් බලන්න කියලා දරු දෙන්නත් එක්ක ස්වාමි පුත්‍රයාත් එක්ක පිටත් වෙනවා පාගමනින් දවස් කීපයක්. මගදී මොකද වෙන්නේ? තමන්ගේ ස්වාමියාට සර්පය දත්ත කරලා ස්වාමියා මැරෙනවා. තව ටිකක් ඉස්සරහට යනකොට මහා ගංගාවක් තියෙනවා. ගංගාවෙන් ඈතර වෙන්න ඕන. ගංගාවෙන් ඈතර වෙන්න දැන් මේ දරු දෙන්නත් අරගෙන එකපාරම ඈතර වෙන්නත් බෑ. ජලයේ මොකද කරන්නේ? එක දරුවෙක් ගඟේ මෙහා පැත්තේ තියලා අනෙක් දරුවා අරගෙන ගඟෙන් ඉගොඩ කරන්න දරුවා අරගෙන යනවා. ඒ දරුවා එහෙ තියලා මේ දරුවා මේ පැත්තේ ඉන්නවා. මෙයා ගඟ මැදට එනකොට මේ පුංචි දරුවා අරගෙන යන්න මහා සතෙක් එනවා. උකුස්සෙක් වගේ සතෙක්. ඉතින් ඒ වෙලාවේ මේ අම්මා අතින් ඒ සතාට සංඥාවක් දෙනවා ඒ සතා එලවන්න හදනවා පුංචි දරුවා හිතනවා මට තමයි කතා කරන්නේ පුංචි දරුවා මොකද කරන්නේ ගඟට පාන්නේ ඒ ගම්මේ ගහගෙන යන්නේ අනිත් පැත්තෙන් අනිත් දරුවා කල්පනා කරනවා මේ අම්මා දැන් ඊට තවත් කෑ ගහනවා. ඒ දරුවත් මොකද කරන්නේ අනිත් පැත්තෙන් ගඟට පනින. දෙන්නම ඉවරයි. දැන් මෙයා ගඟෙන් ගොඩ වෙලා යනවා. ගඟෙන් එකට වෙලා තමන්ගේ නුවරට යනකොට තමන් හිටපු ගේ ගිනි ගන්නවා. අම්මයි තාත්තයි මහලු අම්මයි තාත්තයි එක්ක මහා ගේ ගිනි ගන්නවා. දැන් සියල්ල අහිමි. හිත බොහෝම විස්මයටපත් වෙලා මොකද උනේ පින්වත්නි තමන්ගේ තිබුණු ඒ සාවර ධනය ජංගම ධනය මේ දෙකම විනාශ වෙලා තමන් නොසිතපු අවස්ථාව දැන් ওই දෙවෙනි ධනෙ දරුවෝ ඒ සම්පත් ඒ සම්පතුත් අපිට తాවකාලිකයි කියන එකයි අපි හිතන් අපි නොසිතන මොහොතක නොපතන මොහොතක සමහර විට මේ දේවල් අහිමි වෙනවා අම්මා තාත්තා සහෝදරයන් මේ විදිහට අපිට ඒක අමුතුවෙන් කියන්න ඕනේ සමාජයේ ජීවත් වෙනකොට දකින්න ලැබෙනවා. ඊළඟ එක අංග සමනිධාන. අංග සමනිධානය කියන්නේ පින්වත්නි දැන් අපි ඉගෙන ගත්තදී අපි යම්කිසි ඕනම කෙනෙක් යම්කිසි දෙයකට ප්‍රගුණත්වයක් දක්වනවා. සමහර කෙනෙක් ගුරුවරයෙක් වෙන්න පුළුවන්, සමහර කෙනෙකුට කාර්මික දැනුමක් තියෙන්න පුළුවන්, වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්. තමන් ප්‍රගුණ කරන දේ තමයි අංග සම නිධාන. තමන් ඇති කරගන්න තමන් රැකියාවක් සඳහා හෝ සුදුසුකම් ලබන ඒකෙන් අපි යම් ධනයක්. ඒක තමයි අපිට තියෙන එක ධනයක්. ඒ ධනයෙන් ඒ ධනයත් අපි තමන්ගේ බුද්ධියට අනුව රැස් කරනවා. තමන්ගේ බුද්ධියෙන් ඒ දේවල් රැස් කරනවා. හැබැයි ඒකත් කාවකාලයි. තමන්ගේ රැකියාව, තමන් ඒ උපයන දේ එතන කාවකාලයි. ඒකටත් පුංචි උදාහරණයක් මම කියන්නම්. ඔයත් ඔහලා තියෙනවා බුදුහාමුදුරන්ගේ කාලේ කොම්බඝෝෂක කියලා තරුණයෙක් හිටියා. මේ තරුණයා මේ තරුණ පුතණුවන් අම්මයි තාත්තයි එක්ක ජීවත් වුණේ මේ නගරයට හැදෙන වසංගත රෝගයක්. මේ රෝගය නිසා මේ පරිසරයේ රටේ ඉන්න සත්තු ඔක්කොම මැරිලා යනවා. ඊට පස්සේ මිනිසුන්ටත් මේ රෝගය බෝ වෙනවා මිනිසුත් දැන් මේ වසංගතයෙන් මැරිලා මැරිලා යනවා ඊට පස්සේ මේ අම්මයි තාත්තයි කියනවා පුතේ අපි නම් වයසයි එනිසා නුඹ හරි කොහේ හරි දුර රටකට ගිහිලා ජීවිතේ බේරගන්න හැබැයි නුඹට ආйти ධනෙ යන්න වත්ය හවල් තැන්වල නිදාන් කළා තියෙනවා ආපු දවසක මේවා අරගෙන බුක්ති ඉඳලා ජීවිතේ ගොඩනගා ගන්න ඉතින් මේ පුතා අම්මගේ තාත්තගේ ඉල්ලීමට අකමැත්තෙන් නමුත් මේ අම්මයි තාත්තයි අතර දාලා දුර රටකට යනවා. කියලා අවුරුදු 12කට 15කට විතර පස්සේ එනවා මේ නගරයට. ඉතින් අපි අවුරුදු 12ක් 15ක් විතර ගිහිල්ලා තමන්ගේ ස්ථානයකට ආවම බොහෝම වෙනස් පරිසරයක් තියෙනවා. දැන් මෙයා එනකොට ගේ දොර නැහැ. ඉඩකඩම් වෙන කවුරුවත් අල්ලගෙන ඒ වගේම පරිසරය බොහෝම වෙනස්. දැන් මෙයා දන්නවා තමන්ගේ ඉඩම මේකයි මේ ඉඩමේ මේ ධනෙ තැම්පත් වෙලා තියෙනවා අම්මා තාත්තා හිටපු ඒ දේවල් කියලා දන්නවා. නමුත් මෙයා ආපු ගමන් ඇවිල්ලා මේ ඉඩමට අයිතිවාසිකම් කිව්වොත් එහෙම නැත්නම් මේ ඉඩමේ තියෙන ධනය හාරලා ගත්තොත් එහෙම මෙයා හොරෙක් කියලා අල්ලගන්නවා. දඬුවම් විඳින්න වෙනවා. මෙයා කල්පනා කරනවා බුද්ධිමත් කෙනෙක්. මෙයා කල්පනා කරනවා නෑ මගේ මං ඉගෙනගත්ත දේ මං උත්සාහ කරලා පුංචි දෙයෙන් මම ගොඩ නැගෙන්න ඕන. කහවණුවෙන් කහවණුව කහවණුව එකතු කළා මම මේ ගොඩ නැගුණාට පස්සේ මම තීරණයක් ගන්නවා. මොකද මෙයා කරන්නේ උදේ පාන්දර නැගිටිනවා. කරන්නම දෙයක් නැහැ නැගිටලා. වීදියක් වීදියක් පාසේ යන පාසා යනවා ගිහිල්ලා ගෙවල් වල අයට කතා කරන උදේම. පාසල් ළමුන්ට කතා කරලා කියනවා දැන් වෙලාව හරි පාසල් යන්න ලෑස්ති වෙන්න. ගොවියන්ට කියනවා දැන් එළි වෙලා තියෙන්නේ කුඹුරු වැඩවලට යන්න. මේ විදිහට මෙයා ස්වේච්ඡාවෙන් මේ නගරේ මිනිස්සු උදේට අවදි කරගෙන තී කැඳවීම් කරගෙන යනවා. ටික කාලයක් යනකොට මෙයාට මේ හැම gederින්ම පුංචි ගාස්තුවක් දෙන්න පටන් ගත්තා. මෙයා ඉල්ලලා නෙවෙයි, ඒගොල්ලෝගේ කැමැත්තෙන්. දැන් ඒක ටික ටික ටික එකතු කරගත්තා. දැන් පුංචි ධනයක් මෙයාට එකතු වෙලා තියෙනවා. නමුත් ලොකු ධනයකට අයිතිකාරයෙක්. ඊට පස්සේ ටික දවසක් කොහොම ඉන්නකොට මෙයා මේ නගරෙන් යනකොට රජතුමාට ඇහෙනවා මෙයාගේ මේ කටහඬ. රජතුමාට ඇහිලා රජතුමා සේවකයන්ට කියනවා මේ යන පුරුෂයා මේ ලේසි පහසු කෙනෙක් නෙවෙයි. මෙයාගේ ඉරියව්, මෙයාගේ කටහඬ, මෙයා ලොකු සිටුවරයෙක් වෙන්න ඕනි කිය. රජතුමාට ටිකක් ඒ පිළිබඳව දැනුම තියෙනවා. රජතුමා මෙයා ගෙන්නනවා. ගෙන්නලා ඉවරලා මෙයාගෙන් අහන ඔබ මේ කරන ක්‍රියාදාමය ඔබට සුදුසු නෑ. එනිසා ඔබ කවුද? මොන වගේ කෙනෙක්ද? දැන් රජතුමාට මේ විස්තරය කියන්න ඕන අවස්ථාව හම්බුණා. මොකද රජතුමාටම මේ විස්තරය කිව්වට පස්සේ රජතුමා දන්නවා. රජතුමාට කිව්වා රජතුමනි මම මේ අවුරුදු 12කට ඉස්සෙල්ලා මෙන්න මේ ස්ථානයේ මගේ අම්මයි තාත්තයි මේ අය. එනිසා මම දුරු රටක ඉඳලා ආවේ ඇවිල්ලා මම මේ උත්සාහයෙන් මගේ දැනුමින් මගේ බුද්ධියෙන් මම මේ දේවල් කරගෙන මම යම්කිසි ධනයක් උපයගෙන තියෙනවා. හැබැයි අම්මා තාත්තා හම්බ කරගත්ත ධනය මම ගත්තේ නෑ. විශාල ධනස්කන්ධයක් තියෙනවා. මං කියන්නේ බොරු නම් රාජ සේවකයෝ යවල අහවල් වත්තේ අහවල් ස්ථානයේ හාරලා බලන්න අම්මා තාත්තට අයිති ධනය අන්න එතන තැන්පත් කරලා තියෙනවා කියන්නේ. රජතුමා රාජ සේවකයෝ යවනවා විශාල ධනයක් තියෙනවා. ඒ ධනෙ ඔක්කොම ගෙනලා රාජභාණ්ඩාගාරයට ගේනවා. ගෙනාට පස්සේ <clears throat> මේ කුඹගෝසකට කියනවා ඔබට කැමැති දෙයක් මේ ධනෙට කරන්න. ඊට පස්සේ මේ කුඹගෝසක මොකද කරන්නේ? මේ ධනෙ රජතුමනි දුගී මගේ යාචකයන්ට බෙදලා දෙන්න. ඒ අයට දන් දෙන්න. ඒ අය දිනු කරන්න කියලා මෙයා කියන. ඒ වෙලාවේ රජතුමාට මේ පිළිබඳව බොහොම පැහැදෙනවා. පැහැදෙලා මේ කුම්භඝෝෂකට අග රජ තනතුර යුව රජ තනතුර පිරිනමන. ඒ විතරක් නෙවෙයි රජතුමාගේ දූ කුමරිය විවාහ කර දෙනවා අග්‍ර මහේසිකාව හැටියට. බලන්න පින්වත්නි මෙයා ආපු ගමන. මෙයා බුද්ධිමත් උනේ නැත්නම් ඒ වගේම ප්‍රඥාවන්ත උනේ නැත්නම් මේ ගමනේ මේ සාර්ථක ප්‍රතිඵලය ලබන්න බෑ රටේ ඉහළම තත්ත්වයට ගියා. තමන්ගේ උත්සාහය කැපවීම නිසා උත්හාන වීරිය, ඒ වගේම හොඳ සිහිය, ඒ වගේම ධර්මානුකූලත්වයේ නිවැරදි දර්ශනය නිසා මෙයා ඉහළම තත්ත්වයට ගියා. අනපින්වත්නි අංග සම නිධානය. තමන් දැනුමින් බුද්ධියෙන් දියුණු වුණොත් ඒ කෙනාට ඉදිරියටම යන්න පුළුවන්. හැබැයි අර අපිට හම් වෙන විශාල බොහොම ඉක්මනින් හම් වෙන ධනය බොහොම ඉක්මනට අපිට විනාශ වෙනවා. නමුත් ඒක අර්ථාන්විතව යොදවා ගත්තොත් ප්‍රයෝජනයි. දැන් බලන්න කුම්භඝෝෂක ඒ යොදපු විදිහ. දැන් ඔන්න ධන තුනක් ගැන බුදුහාමුදුරුව පැහැදිලි කළා. ථාවර ධනය, ජංගම ධනය, අංග සම නිධාන. හතරවෙනි එක අනුගාමික නිධාන. දැන් මේ කෙළඹි පුත්‍රයා බුදුහාමුදුරුවන්ට දම් පූජා කරමින් සිද්ධ කරේ මෙන්න මේ නිධානය තැන්පත් කරගන්න. අනුගාමික නිධානය. මේක අපේ පසුපස්සේ ගමන් කරන පසුපස්සේන නිධානය. අනුගාමික නිධාන කියලා කියන්නේ පින්වත්නි දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම මේ දේවල් අපි උපයා ගන්න දේ. දැන් මේ ඇත්තෝ මේ වාඩි වෙලා කරන්නේ ඒ අනුගාමික නිධානයක් තැම්පත් කරගන්න. ඒ තැම්පත් කරගන්න නිධානය තමන් නිවන් දකින තෙක්ම තමන්ගේ පසුපස්සේ ඇවිල්ලා තමන්ට සැප විපාක උදා කර බලන්න පින්වත්නි දැන් කලින් අපි එකතු කරගත්ත නිධාන තුනම తాවකාලිකයි. අපි ජීවත් වෙලා ඉන්නකම් මේ නිධාන තුනම පරිහරණය කරන්න පුළුවන්, භුක්ති විඳින්න පුළුවන්. අනුගාමික නිධානය එහෙම නොවේ. ඒ නිධානය අපේ ජීවිතයේ Tamanට කියලා ඉතුරු කරගන්න, තැම්පත් කරගන්න දෙයක්. බලන්න අර සවැත් නුවර හිටපු කෙළඹි පුත්‍රයාත් කලේ එකයි. Tamanට විශාල ධනයක් තිබුණා. ධනය රජතුමාට පොලියටත් දෙනවා. ඒ වගේම දුගී මගී ආශකයන්ටත් දෙනවා. හැබැයි පොලියට දීපු දේ ඉතුරු වෙන්නේ නමුත් Taman තියෙන ධනය Taman වියදම් කරලා දන් දුන්නා පරිත්‍යාග ජීවිතය ඇති කරගත්තා. එයා නිධානය තැම්පත් කරගත් අනුගාමික නිධානය. ඒකයි මේ සූත්‍රයේදී පැහැදිලි කරන්නේ නිදෙන් නිදේති පුරිසෝ. ඒ සාවර නිධාන ආදී මේවා තැම්පත් කරගත්තට අපිට අවශ්‍ය කාලය ගන්නවා එතනින් ඉවරයි. එහෙම නෙවෙයි මේ අනුගාමික නිධානය තමන්ට තැම්පත් කරගත්තට පස්සේ තමන්ගේ ජීවිතයේ නිවන් දකින්න තෙක් සැප විපාක උදා කර දෙනවා. එනිසා මේ ඇත්තෝ හැමදෙනාම දැන් මේ පැයකට ආසන්න කාලයක් තැම්පත් වෙලා සිත, කය, වචනය තිදොර සංවර කරගෙන සිද්ධ කරගත්තේ නිධානයක් තැම්පත් කිරීම. තැම්පත් කර ගැනීම. දැන් සමහර විට අද සමාජයේ අය නම් දැන් දාන පින්කමක් වුණාට පස්සේ මේ විදිහේ දෙයක් වෙනකොට දැන් කෙනෙක් හදිසිය තමන්ට ලාභයක් ප්‍රතිලාභයක් එහෙම පණිවිඩයක් හම්බෙච්ච ගමන් දුවගෙන යනවා. මේ දේ දාලා දුවගෙන යනවා. කියන්නේ ලෞකික ප්‍රතිලාභයක් ඔස්සේ දුවනවා. එහෙම නෙවෙයි මේ කෙළඹ පුත්‍රයා බලන්න පින්වත්නි Tamante මේ වෙලාවේ ලොකු ලාභයක් ලැබෙන්න තිබුණා. රජතුමාට මේ සල්ලි ටික පොලියට දුන්නම ඒ පොලිය ලොකු පොලියක් හම්බ වෙනවා. නමුත් ඒ ගැන හිතුවේ නෑ. හිතුවේ ඒව ඕන වෙලාවක හදාගන්න පුළුවන්, එකතු කරගන්න පුළුවන්. නමුත් මේ ධනය, මේ අනුගාමික නිධානය එහෙම ලේසියෙන් තැම්පත් කරගන්න බෑ. ඒ නිසා තමයි එතුමා ඒ නිධානය තැම්පත් කරගෙන පස්සේ තමයි ලෞකික නිධානය ගැන හිතුවේ. බලන්න පින්වත්නි මේ දෙකේ වෙනස. දැන් ඔය ඇත්තෝ මේ ස්ථානේ වාඩි වෙලා මේ පැයකට ආසන්න කාලයක් ධර්ම ශ්‍රවණය කරලා මේ තැම්පත් කරගත්ත නිධානය. මේක කාටවත් ගන්න බෑ. දැන් ඔය ඇත්තෝ එළියට ගියාට පස්සේ පාරේ යනකොට හොරෙක් ඇවිල්ලා කිව්වොත් අර එකතු කරගත්ත අර පැයක් විතර තිස්ස එකතු කරගත්ත දේ මලෙන් ගන්න හැදුවොත් ගන්න බෑ. ඊළඟට රජතුමාට රාජසන්ත කරගන්නත් බෑ. ඒ වගේම මහා ගින්නකට දැවිලා යන්නෙත් නෑ. ගම් වතුරකට විනාශ වෙන්නෙත් නෑ. සුලි සුලඟකට විනාශ වෙන්නෙත් නෑ. බලන්න ඔබ තැම්පත් කරගන්න අනිත්කුත් නිදාන සාවර නිදාන ජංගම නිදාන අංග සම නිදාන මේවා ඔක්කොම අර විදිහේ දේවල් වලින් විනාශ වෙනවා. රටේ රජතුමාට පුළුවන් රාජසන්තක කරගන්න අපේ ධනය ඉඩකඩම් මේවා. හොරෙකුට පුළුවන් ඇවිල්ලා අපේ මිල මුදල් අරගෙන යන්න, හොරකම් කරගෙන යන්න. අනිකුත් ධනය, අනිකුත් දේවල්, වතු පිටි සමහරට වංචාවෙන් අත්පත් කරගන්න පුළුවන්. ඒ වගේම හදිසියෙ ගින්නක් ඇති වුණොත් ඒවා විනාශ වෙලා නැති වෙලා යන්න පුළුවන්. හොළඟක් ඇවිල්ලා ඒවා නැති වෙලා යන්න පුළුවන්. ගම් වතුරක් ඇවිල්ලා විනාශ වෙලා යන්න පුළුවන්. ඒ දේවල් වල ස්වභාව. හැබැයි පින්වත්නි ඔබ මේ තැම්පත් කරගන්න ධනය එහෙම විනාශ වෙන්නේ නැහැ. කාටවත් විනාශ කරන්න බෑ. කාටවත් බලෙන් උදුර ගන්න බෑ, පැහැර ගන්න බෑ. ඒක තමයි මෙන්න මේ අනුගාමික නිධානයේහි වෙනස. එනිසා පින්වත්නි අපි ජීවත් වෙනකොට කල්පනා කරන්න ඕනේ අපි ජීවත් වෙන අවස්ථාවේදී අපිට පුළුවන් හැම අවස්ථාවකදීම මේ අනුගාමික නිධානය තැම්පත් කරගන්න. අනිකුත් නිධානත් තැම්පත් කරගන්න ඕනි. මිල මුදල් හම්බ කරන්න ඕනි, රැකියාවන් කරන්න ඕනි, දරුවෝ හදන්න ඕනි, දරුවන් යුතුයකම් ඉෂ්ට කරන්න ඕනි, ගෙවල් දොරවල් හදන්න ඕනි, යාන වාහන ගන්න ඕනි, සතුටින් සැපෙන් ජීවත් වෙන්න ඕනි. මේ දේවල් ගොඩනගා ගන්න ගමන් තමන් කල්පනා කරන්න ඕනේ අපි මේ දේවල් හැමදාම තියාගෙන නැහැ, ඉන්නේ නැහැ. අපේ මව්පියෝ සමහර විට මිය පරලෝ ගිහිල්ලා ඇති. ඒ ඇත්තෝ මේ දේවල් අරගෙන ගියේ නැහැ. එනිසා අපි බුද්ධිමත් වෙන්න ඕනේ. අපි ජීවත් වෙන කාලේ මෙන්න මේ අනුගාමික නිධානය තමන්ගේ ජීවිතයට තැම්පත් කරගන්න ඕනේ. ඒ තැම්පත් කරගත්තොත් අන්න ඒ නිධානය තමන්ට සැප පිණිස පවතිනවා. තමන් වයෝවෘද්ධ කාලේ Tamanට හිතන්න පුළුවන් මම මෙන්න මේ විදිහේ පින්දහම් සිද්ධ කරගෙන තියෙනවා මගේ යුතුයකම් ටික මම ඉෂ්ට කරලා තියෙනවා දරුවන් වෙනුවෙන් ඒ වගකීම් යුතුයකම් ටික ඒ වගේම තම මට කියලා යමක් මම එකතු කරගෙන තියෙනවා ඒ තමයි අනුගාමික නිධාන ඒ වගේම පින්වත්නි මේ නිධානය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඒසෝ නිදු නිධි සුනිහිතෝ අජේයෝ අනුගාමිකෝ පහය ගමනී යේසෝ ඒ සමාදාය ගච්ඡති ඒසෝ නිධි සුනිහුතෝ මෙන්න මේ තැම්පත් කරගන්න නිධානය නැති වෙන්නේ නෑ අජේයෝ අනුගාමිකෝ ශ්‍රේෂ්ඨයි තමන්ගේ පසුපත් වෙනවා තමන් යන ගමනේදී තමේව ආදායමේකම අරගෙන යනවා අපි අපේ රැස් කරගන්න සියලු දේවල් අමතක කරලා යනකොට අපේ විඥාණයට එකතු කරගන්න මේ ධනය තමයි අරගෙන යන්නේ. එනිසා මෙන්න මේ කාරණය තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ නිදි ඛණ්ඩ සූත්‍රයේදී පැහැදිලි කරන්නට බලාපොරොත්තු වුණේ. එනිසා අද සමාජයේ ඇතැම් අය එක පැත්තක් විතරක් දුවනවා. ඒ කියන්නේ මම කලින් පැහැදිලි කළ ස්ථාවර නිධාන, ජංගම නිධාන, අංගකම නිධාන මේවා ටික පස්සේ දුවනවා. නමුත් අනුගාමික නිධානය ගැන හිතනව අඩුයි. ඒවා හිතන්න ලෑස්ති වෙන්නේ සමහර අය වයසට ගියාට පස්සේ. ඇතැම් අය. නමුත් බුද්ධිමත් අය එහෙම නෙවෙයි. තරුණ කාලේ ඒ වගේම වැඩිහිටි කාලේ මේ හැම කාලයේදීම හිතනවා මේ දෙපැත්තම ජීවිතයේ සාර්ථකත්වයක් තියෙන්නේ මේ දෙපැත්තම සංවර්ධනය කරගෙන ගියොත්. නැත්නම් සමහර විට තමන් රැකියාවල් වලට හිර වෙලා අනෙකුත් බාහිර කටයුතු වලට හිර වෙලා අපේ ජීවන ගමන ගිහිල්ලා වයසට යනවා. එතකොට යමක් තමක් කරගන්න බැරි වෙනවා. වාරු නැති වෙනවා එක්තැන් වෙනවා එතකොට ඇතැම් අය කල්පනා කරනවා මට පුළුවන් කාලේ විනත් දහමක් කරගත්තේ නෑ දැන් මට ඇවිදින්න කියන්න බෑ වාරු නෑ. එහෙම කියලා ඇතම් කෙනෙක් කල්පනා තවත් කෙනෙක් කල්පනා කරනවා මගේ තරුණ කාලේ මම හොඳට පින්දහම් සිද්ධ කරගත්ත හොඳ වැඩ කළා. වයෝවෘද වුණාට පස්සෙත් මම මේ දේවල් සිද්ධ කරා කියලා සතුටින් තමන්ගේ සැඳෑ කාලය ගත කරන්න බොහෝ අය තමන්ගේ මේ ගමනට අවශ්‍ය කරන පුණ්‍ය ශක්තිය සූදානම් කරගෙන තිනවා පුණ්‍ය නිධානය සූදානම් කරගෙන තිනවා එනිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරනවා යථාපි පුප්පරාතිම්හා කෛරාමාලා ගුණේ බහෝ ඒවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලං භව බුදුරජාණන් වහන්සේ මේ ධම්මපදයේ කුප්ප වර්ගයේදී දේශනා කරපු ගාථාවක් මේ මල් උපමා කරගෙන අපිට හොඳ උපදේශයක් දෙනවා ඒ උපදේශය තමයි යම් කිසි මල් කරුවෙක් මල් ගොඩකින් මල් එක එක අරගෙන මල් මාලාවක් අමුණා ගන්නා වගේ මල් මාලාවක් ගොතනවා වගේ ගොතන්නේ යම්සේද ජීවත් වුණු මිනිසුන් විසින් Tamanට පුළු පුළුවන් අවස්ථාවලදී මේ පින් නැමැති මාලය ගොතා ගන්න කිය. පින් මාලය සකස් කර ගන්නට කියේ. ඒක අපේ බොහෝ දෙනෙක් සිද්ධ කරනවා පින්වත්නි. දැන් Tamanට උදෑසන නැගිට්ටට පස්සේ Tamanට පින් දහම් සිද්ධ කරගන්න පුළුවන් අවස්ථා බොහෝමයක් එළඹෙනවා. දැන් මේ ප්‍රදේශේ නම් උදෑසන ඔබට සොයිසේස වූ පින්කමක් සිද්ධ කරගන්නට පුළුවන්. උදෑසන භික්ෂුන් වහන්සේලා පින්ඳ පාතේ වැඩම කරනවා. මේ පින්නපාතේ වැඩම කිරීමෙන් පින්නපාත දාණය උදේට පූජා කරලා ලොකු පින්කමක් සිද්ධ කරගන්නට පුළුවන්. ඒ වගේම ඔබ රැකියා ස්ථානයකට යනකොට ඔබ උදේ උයන ආහාර ටිකෙන් ටිකක් අරගෙන ගිහිල්ලා දුප්පත් දිලිදු කෙනෙකුට අසරණ කෙනෙකුට අපිට දෙන්න පුළුවන් නම් ඒකත් අපි තැම්පත් කරගන්න නිධානය. ඒ වගේම පාසලක දුගී ඒ වගේම දිලිදු දරුවෙකුට පොතක් පතක් අරන් දෙන්න පුළුවන් නම් ඒ වගේම විහාරස්ථානයක ගිහිල්ලා විහාරස්ථානයක ගොඩනගෙන යම් කිසි දෙයකට Tamanට උපකාරයක් පුංචි නමුත් දෙයක් කරන්න පුළුවන් නම් ඒ වගේම ගෙදර ඉන්න අම්මට තාත්තට සලකන්න පුළුවන් නම් අප උපස්ථාන කරන්න පුළුවන් නම් ඒ වගේම තමන්ගේ ගුරුවරුන්ට අප උපස්ථාන කරන්න පුළුවන් නම් ඒ වගේම සතෙකුට සිව්පාවෙකුට ආහාර පාන පොඩ්ඩක් දෙන්න පුළුවන් නම් සතුටින් අන්තිමවත් මේ තමන් දවසේ හැම අවස්ථාවකදීම නිධානයක් තැම්පත් කරගත්තා වගේ ඒ සතුට ඒ වගේම ඒ පරිත්‍යාග පරිත්‍යාගය ත්‍යාගශීලීත්වය ඊටාම වටිනවා ඒ කෙනාගේ ජීවිතයේ සතුටින් ගත කරන්නේ ඒ සතුටින් ගත කරන්නේ මොකද පින කියලා කියන්නේ පින්වත්නි අපි හොඳ දෙයක් කරලා තමන්ගේ හිතේ ඇතිවෙන පිනායාම සතුට ප්‍රීති චිත්තං කුණාතේති පුඤ්ඤං කියලා ධර්මයේ සඳහන් කරලා තියෙනවා. දැන් මේ අත්තු මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා ලොකු සතුටක් ලබනවා. අපි ධර්ම දේශනාවක් ශ්‍රවණය කළා, විශාල පිරිසකට බණ අහන්න සැලැස්සුවා. ලොකු පින්කමක් සිද්ධ කරගත්තා. තමන්ගේ ආදරබර මව්පියන් සිහිපත් කරලා පින් දුන්නා කියන සතුට තමන්ගේ හිතේ තියෙන. ඒ සතුට හිතන හිතන වාරයක් පාසා ඔබට නැවත නැවතෙහි පිනේ විපාකය වැඩි කරගන්නට තමන්ට පුළුවන්කමක් තියෙනවා. එනිසා පින්වත්නි මෙන්න මේ අනුගාමික නිධානය අපි තැම්පත් කරගන්න ඕනේ. ඒ වගේම පින්වත්නි ඔය ඇත්ත අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවන් තුල තියෙනවා සප්ත ආර්ය ධනය කියලා ධනයක්. ධන හතක් තියෙනවා තවත් අවස්ථාවක උන්වහන්සේ පැහැදිලි කරනවා. ඒ ධනයත් ඔබට බොහොම පහසුවෙන් තැම්පත් කරගන්න එකතු කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ තමයි පින්වත්නි සබ්ධා ධනං සීල ධනං හිරියොත්ප්පියං ධනං සුත ධනං චාගෝච පඤ්ඤාමේ සත්තමන් ධනං මේ සප්තාරය ධනයක් පින්වත්නි ඔබ මේ අවස්ථාවේදී එකතු කරගන්න. කොහොම බුද්ධිමත් හිතුවොත්. ශ්‍රද්ධාව ඔබ ළඟ තියෙනවා. ශ්‍රද්ධාව ධනයක් එකතු කර ගැනීමක්. බුදුහාමුදුරුව පිළිබඳව ධර්ම රත්නයේ පිළිබඳව සංඝ රත්නයේ පිළිබඳව තමන්ගේ හිතේ ඇති වෙන විශ්වාසයට කියනවා ශ්‍රද්ධාව කියලා. දැන් මේ ශ්‍රද්ධාව ඔබ ඉතාමත් හොඳින් ඇති කරගෙන මේ අවස්ථාවේදී ඊළඟට සීල ධනම් මේ ධර්ම දේශනාව ආරම්භ කරන්නට ප්‍රථමයෙන් ඔබ පංච සීලය සමාදන් ඒක ධනයක් අපි එකතු කරගන්න දෙයක්. සද්ධා දනං සීල දනං හිරියොත්තක් කියන්දන. පවට ඇති ලැජ්ජාව හා බිය. පවට ලැජ්ජා වෙනකොට බිය වෙනකොට අනිත් පැත්තෙන් අපි පව් කරන්නේ නැහැ. එතකොට අපිට අනිත් පැත්තෙන් ධනයක් එකතු වෙනවා, කුසලයක් එකතු වෙනවා. සුත ධන. සුතය කියලා කියන්නේ ඇසීම, ධර්ම ශ්‍රවණය කිරීම. දැන් මේ වෙලාවේ ඔබ ඒ ධනයත් එකතු කරගන්න. සුත ධනය. පඤ්ඤාමය සත්තමන් ධනම් ප්‍රඥාව දියුණු කර ගැනීම ධර්ම ශ්‍රවණය කිරීමෙන් පින්වත්නි ප්‍රඥාව දියුණු කර ගන්නට පුළුවන්කමක් තියෙනවා කියමු ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහින්තිකා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාදු සාදු සාදු එතුම් වූ සදර්ම දේශනා පවත්වන්නට වැඩම කොට පදාළ වාජිකයේ පඬිත කුච්චපාද උණාවටුනේ වංශානන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේට සවචිරාත් කාලයක් මෙවැනි වූ ශාස්ත්‍රික කටයුතු සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාතුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු